තේ විජ්ජ වච්ඡගත සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා වේසාලියං විහෙරති මහා වනේ කෝඨාගාර ශාලායම් තේන කෝපන සමයේන වජ්ජගොත්තෝ පරිබ්බාජකෝ ඒක පුණ්ඩරීකෝ පරිබ්බාජකාරාමේ පටිවසති අතකෝ භගවා පොම්බන්න සමයං නිවාසෙත්වා පත්ත චීවරං ආදාය වේසාලියං තින්ඩාය පාවිසේ අතකෝ භගවතෝ ඒතද හෝසි අතිප්පගෝ කෝතාව වේසාලියං තින්ඩාය චරිතුම් යන්නෝනාහං යේන ඒක පොණ්ඩරීකෝ පරිම්බාජකාරාමෝ යේන වච්ච ගොත්තෝ පරිම්බාජකෝ තේනුපසංඛමේයන්ති අතකෝ භගවා යේන ඒක පුණ්ඩරීකෝ පරිම්බාජකාරාමෝ යේන වච්ච ගොත්තෝ පරිම්බාජකෝ තේනුපසංඛමේ අද්දසාකෝ වච්ච ගොත්තෝ පරිම්බාජකෝ භගවන් සම්දෝරතෝව ආගච්ඡන්තං දිස්වාන භගවන් සංඝේ තදවෝච හේතු කෝ බන්තේ භගවා ස්වාගතං බන්තේ භගවතෝ කිරස්සං කෝ බන්තේ භගවා ඉමං පරියාය මඛාසි යදිදං ඉදාගමනාය නිසේදතු බන්තේ භගවා ඉදමාසනං පඤ්ඤස්සන්තේ නිසේදි භගවා පඤ්ඤත්තේ ආසනේ වජ්ජගොත්තෝපි කෝ පරිම්බාජකෝ අඤ්ඤතරං නීචං ආසනං ගහෙත්වා ඒකමන් සංනිසේදී ඒකමන් සංනිසින්නෝ කෝ වජ්ජගොත්තෝ පරිම්බාජකෝ භගවන් සංඝේ තදවෝච සුතං මේතං බන්තේ සමනෝ ගෝතමෝ සම්බඤ්ඤෝ සබ්බදස්සාවේ අපරිශේෂඥාන දස්සනං පටිජානාති චරතෝච මේ තෙක්ඛතෝච සොත්තස්සච ජාගරස්සච සතතං සමිතං ඥාන දස්සනං පච්චෝ පඨිතන්ති යේතේ බන්තේ ඒවමාහංසෝ සමනෝ ගෝතමෝ සම්බඤ්ඤෝ සබ්බදස්සාවේ අපරිසේ සංඥාන දස්සනං පටිජානාති චරතෝච මේ තෙට්ඨතෝච සොත්තස්සච ජාගරස්සච සතතං සමිතං ඥාන දස්සනම් පච්චෝ පට්ඨිකන්තේ කච්චිතේ බන්තේ භගවතෝ වොත්තවාදිනෝ නච භගවන්තං අභෝතේන අබ්බාචෙක්ඛන්ති ධම්මස්ස චානු ධම්මං ව්‍යාකරොන්ති නච කෝචේ සහ ධම්මිකෝ වාදානුවාදෝ ගාරයිහං ථානං ආගච්ඡති තී යේතේ වච්ච ඒවමාහංසෝ සමනෝ ගෝතමෝ සම්බඤ්ඤෝ සම්බදස්සාවේ අපරිසේ සංඥාන දස්සනං පරිජානාති චරතෝච මේ තෙට්ඨතෝච සොත්තස්සච ජාගරස්සච සතතං සමිතං ඥාන දස්සනං පච්චෝ පට්ඨිතන්ති නමේතේ බොත්තවාදිනෝ අබ්භාචික්ඛන්තිච පනමන්තේ අසතා අභෝතේ නාතේ කතං ව්‍යාකරමානාපනමයං බන්තේ බුද්ධවාදිනෝ චේව භගවතෝ වස්සාම නච භගවන්තං අභෝතේන අබ්බාචික්ඛේයාම ධම්මස්ස චානු ධම්මං ව්‍යාකරේයාම නච කෝචේ සහ ධම්මිකෝ වාදානුවාදෝ ගාරහ්‍යං ඨානං ආගච්ඡේයාති තේරිජ්ජෝ සමනෝ ගෝතමෝති කෝ වච්ච ව්‍යාකරමානෝ වුත්තවාදී චේව මේ අස්ස නචමං අභෝතේන අබ්භාචික්ඛේය ධම්මස්ස ඡානු ධම්මං ව්‍යාකරෙය්‍ය නචකෝචේ සාධම්මිකෝ වාදානුවාදෝ ගාරය්‍යං ස්ථානං ආගච්ඡේය අහං හිවච්ච යාවදේව ආකංකාමි අනේක විහෙතං පොබ්බේ නිවාසං අනුස්සරාමි සේයති දම් ඒකම්පි ජාතින් ද්වේපි ජාතියෝ පේයාලම් ඉති සාඛාරං සෞද්දේශං අනේක විහෙතං පොබ්බේ නිවාසං අනුස්සරාමි අහං හි වච්ච යාවදේව ආසංඛාමේ දිබ්බේන චක්ඛුනාබිසොන්දේන අතේක්ඛන්ත මානුසකේන සත්‍යේ පස්සාමි චවමානේ uppajjamaනේ ඊනේ පනේතේ සුවන්නේ දුබ්බන්නේ සුගතේ දුග්ගතේ තේයානම් යතා කම්මෝපගේ සත්‍යේ පජානාමි අහං හිවච්ච ආසවානං කයා අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දෙක්ඛේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චේකत्वा උපසම්පජ්ජ විහරාමි තේ විජ්ජෝ සමනෝ ගෝතමෝති කෝ වච්ච ව්‍යාකරමානෝ වුත්තවාදී චේව මේ අස්ස නැචමං අභෝතේන අබ්භාචික්ඛේය ධම්මස්ස ඡානු ධම්මං ව්‍යාකරෙය්‍ය නච කෝචි සහ ධම්මිකෝ වාදානුවාදෝ ගාරහ්‍යං ඨානං ආගච්ඡේයාති එවං බුත්තේ වච්ඡේ ගොත්තෝ පරිම්බාජකෝ භගවන් සංඝේ සදවෝච අත්ථිනකෝ භෝගෝතම කෝචි ගිහි ගිහි සංයෝජනං අප්පහාය කායස්ස බෙහෙදා දුක්ඛස්සන්ත කරෝති නත්තේ කෝ වච්ච කෝචි ගිහි ගිහි සංයෝජනං අපහාය කායස්ස බෙහෙදා දුක්ඛස්සන්ත කරෝති අත්තේ පන භෝගෝතම කෝචි ගිහි ගිහි සංයෝජනං අපහාය කායස්ස බෙහෙදා සග්ගෝපගෝති न को वज्य एकन्येव शतं न द्वे शतानि न त्रीणि शतानि न चत्वारि शतानि न पञ्चशतानि अथ को भियोवये गिहे संयोजनम् अपाय कायस्य भेदा सगोपगाति අත්තිනකෝ භෝගෝසම කෝචි ආජීවකෝ කායස්ස බෙහෙදා දුක්ඛ සංත කරෝති නත්ථේකෝ වච්ඡේකෝ චී ආජීවකෝ කායස්ස බෙහෙදා දුක්ඛ සංතකරෝති අත්ථේ පන භෝගෝතම කෝචි ආජීවකෝ කායස්ස බෙහෙදා සග්ගෝපගෝති ඊතෝ කෝසෝ වච්ඡ ඒකනෞතෝ කප්පෝ යමහං අනුස්සරාමේ නාබිජානාමේ කංචේ ආජීවකං සග්ගෝපගං අඤ්ඤත්තර ඒකේන සෝපාසේ කම්මවාදී කිරියවාදීති එවං සංසේ බොහෝගෝතම ශුඤ්ඤං අදොන් තිත්තහායතනං අන්තමසෝ සග්ගෝපගේනාපීති ඒවං සන්තේවච්ච ශුඤ්ඤං අදොන්තිත්ථායතනං අන්තමසෝ සග්ගෝපගේනාපීති ඉදම වෝච භගවා අත්තමනෝ වච්චහ ගොත්තෝ පරිම්බාජකෝ භගවතෝ භාසිතං අභිනන්දේති තේ විජ්ජ වච්ච ගොත්ථ සුත්තං පඨමං